ඒ වගේම අද දවසත් ගත්තාම බොහෝම වටිනා ශ්‍රේෂ්ඨ දවසක්. ලංකා වාසී අපේ S2 පාදලා දෙන්න මේ කෙරක් නොපෙනෙන භව ගමන නිමා කරන මාවත හදලා දෙන්න අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩි අද වගේ දවසක පොසොන් පොහේ දවසක ඉතින් ඒබඳු ශ්‍රේෂ්ඨ දිනයක ඒ ශ්‍රේෂ්ඨ දිනයේ සිහිපත් වීම සඳහාත් මම අද දවසේදී අපිට මේ සාංශාරික විමුක්තිය ළඟා කර ගැනීම ලබා ගැනීම සඳහා ඊ타ත්ම අවශ්‍ය වටිනාම වටිනා දහම් කරුණු ටිකක් මතක් කරනවා කියලා දෙනවා. ඒ හින්දා මේ පින්වත් හැම දෙනාමත් තුනුරුවන් පිහිට කරගෙන තුනුරුවන් සැඟවෙන තැන් කරගෙන ආරක්ෂා තැන් කරගෙන ඒ ගෙවල් රෝල් වල තියෙන කටයුතු කාරණා ඔක්කොම පැත්තකින් තබල මෙතෙන්ට ආවෙත් මෙලෝ ජීවිතයේට යහපතක් වගේම සාංශාරික විමුක්තියක් ලබා ගන්නා වූ ධර්මඥානයක් සිද්ධ කරගන්නට ඒ වගේම ධර්මඥානයක් ලබා ගන්නට කුසල ධර්මයක් સિદ્ધ කර ගන්නට. ඉතින් ඒ ආපු අර්ථයත් සාර්ථක කර ගැනීම සඳහා හැම දිනාම ඊ타මත්ම වමනාවේ ඊ타මත්ම ඕනෑකමෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. මේ දේශනාව තුල ගොඩාක් ගැඹුරු කරුණුත් තියෙනවා. ඒ වුණාට හොඳ උගමනාවෙන් හොඳ ඕනෑකමෙන් අපි ධර්මය ශ්‍රවණය කළොත් අපිට නොතේරෙන්නේ නැහැ තේරෙනවා විශේෂයෙන් මේ පින්වතුන් ගොඩාක් අය මේ ස්ථානයෙන් අසුරු කරගෙන හොඳට බණ දහම් අහපු අය විශේෂයෙන්ම අද මම මේ පෙන්වලා දෙන්න හදන දහම් කොටස ඒ දහම් විස්තර ටික නොදැන නිවන් දකින්නවා කියන එක හීනකින්වත් බෑ. එච්චරට අවශ්‍යම ටිකක් ඉතින් අපිට මේ සසර දුක අවසන් කරගන්නට නම් ඒ ධර්ම ඥානය ලබා ගන්නට නම් ඊටමත් පිරිසුදු මනසකින් ඕනෑකමකින් මේ ධර්මය ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා හොඳයි මම අද බොහොම කෙටි දේශනාව සඳහා මාතෘකාවක් තමයි තිබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ දීඝනිකායේ දිග සූත්‍රනේ තියෙන එහෙම තමයි දීඝනිකාය කියන්නේ. තියෙන දසුත්තර කියලා සූත්‍රයක්. ඒ දසුත්තර සූත්‍රයේ තියෙනවා මන් මෙන්න මේ මාත්‍රිකා කළ ධම් පාඩේ. බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නයක් අහනවා ඒකේ අර ගොඩාක් ප්‍රභේද තියෙනවා මම අදාළ කොටස විතරයි මතක් කරන්නේ. ඛතමේ ද්වේ ධම්මා සච්චිකාතබ්බා. සච්චිකාතබ්බා කියලා කියන්නේ සාක්ෂාත් කටයුතු. යම් කිසි කෙනෙක් සාක්ෂාත් කටයුතු ධර්මතා දෙකක් තියෙනවා. මහණෙනි කුමන ධර්මතා දෙකද සාක්ෂාත් කට යුත්තේ? හ්ම් දැන් අපි කියන නිවන සාක්ෂාත් කරගන්න ඕනේ කියලා. නේද? ඒ වගේ අපි නිවන් දැක්කා කියලා කියන්නේ සසරෙන් මිදුණා කියලා කියන්නේ මෙන්න මේ ධර්මතා දෙක සාක්ෂාත් කරගන්න එකට. කතමේ ද්වේ ධම්මා සච්චිකා තබ්බා. කුමන ධර්මතා දෙකක්ද සාක්ෂාත් කරගන්න තියෙන්නේ? විද්‍යාච විමුක්තිච විද්‍යා විමුක්ති කියන ඉමේ ද්වේ ධම්මා සච්චිකතබ්බ මෙන්න මේ ධර්මතා දෙක සාක්ෂාත් කොට යුතුයි මෙන්න මේ විද්‍යා විමුක්ති කියන ධර්මතා දෙක සාක්ෂාත් කරගත් දවසට තමයි මේ සියලුම සංසාර දුක ප්‍රසංග වෙන්නේ එතකොට අපි මේ අපි සාක්ෂාත් කරගන්න ඒ කියන්නේ අපි සිල් ගන්නෙත් නිවන් දකින්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස සිල් ගන්නෙත් මොකටද සමාධියට උපකාර වෙනස. සමාධිය මොකටද? යථාභූත ඥානය වෙනස. යථාභූත ඥානය මොකටද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේම මෙන්න මේ ධර්මතාව දෙක සාක්ෂාත් කරගන්නටයි. එතකොට ඒ විද්‍යා විමුක්ති කියන ධර්මතා මොනවද? ඒවා සඳහා ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොන මොන අංගයන් භාවිතකට යුතුයද? ඒවෙන් ගෙවෙන කෙලෙසිය මොනවද? ඒවා ගෙවන්නේ කොහොමද කියන මේ කාරණාවල් දන්නේ නැතුව අපි නිවන් දකින්න කියලා මොනවා හරි එකක් කළා කියලා නිවන් දකින්න පුළුවන් වෙන්නේ නිවන කියන එක දකිනවා නම් දකින්නවා කියන්නේ මොකක්ද? දකින්න තැනට යන්නේ කොහොමද කියන කාරණාවයි තව පැත්තකින් තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු මේ අපි හැම කෙනෙක්ම සාක්ෂාත් කටයුතු ධර්මතා දෙක මොකක්ද කියලා විද්‍යා විමුක්ති කියලා මතක් කළානේ. විද්‍යාව කියන එක ඉස්සෙල්ලා අපි විස්තර කරමු. ගොඩාක් තියෙනවා මට විස්තර කරන්න. ඈ හැබැයි ඒ ඔක්කොම වටිනවා. එහෙනම් හොඳට අහන්න ඕන. විද්‍යා විමුක්ති කිව්වහම විද්‍යාව කියන කොටස මොකද්ද කියලා බලමු මම මේ විද්‍යාව කිව්වහම පොතේ තියෙන කොටස් නෙමෙයි පොතේ විද්‍යාව කියන්නේ මොකද්ද කියලා ගොඩාක් විස්තර කරන්න තියෙනවා ඒක නෙමෙයි මම මේ කියන්නේ අපිට කරන්න ඕනේ ටික කියන්නේ ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා කියලා මේ වගේ විද්‍යාවන් ගොඩාක් තියෙනවා. නමුත් මෙතෙන්දි කතා කරන විද්‍යා විමුක්ති සාක්ෂාත් කරතු ධර්මතා දෙක කියන එක ගැනයි මම මේ පැහැදිලි කරන්න හදන්නේ. එතනකොට විද්‍යාවට කියන්නේ සාක්ෂාත් කටයුතු ධර්මයක් විද්‍යා කියන එකට තාපතෙන් කියනවා ඥාන දර්ශනයක් කියලා. මේ විද්‍යාව මේ ඥාන දර්ශනය තුලින් තමයි අපි ගාව තියෙන අවිද්‍යාව කියන කෙලෙසිය දුර වෙන්නේ. අවිද්‍යා විරාගය කියන එක ලැබෙන්නේ අවිද්‍යාව කියන කෙලෙසිය දුර වෙන්නේ මෙන්න මේ විද්‍යාව තුලින්. අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ ඒකට. ඒ විද්‍යාව කියන එක විද්‍යාව කියන එක පැහැදිලි කරන්නේ දර්ශනයකින්. ඒ දර්ශනයට කියනවා චතුරාර්ය සත්‍ය කියලා. ඒ චතුරාර්ය සත්‍යයේ උපදින දර්ශනයක් වෙනවා. අන්නේ දර්ශනයට විද්‍යාව කියන්නේ අන්නේ විද්‍යාවට තමයි අවිද්‍යාව කියන ධර්මයේ දුවලා විරාග මනසක් හැදෙන්නේ. ඒ අවිද්‍යා විරාග වූ දර්ශනය නැත්තම් විද්‍යාව හැම වෙලාවෙම අපිට සාක්ෂාත් කරගන්න තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන හය පැත්තෙන්. ඒ හින්දා නිවන බාහිර ධර්මතාවයක් කියලා කියනවා. මම මේක තව පැහැදිලි කරලා දෙන්නම්. ඒ විද්‍යාව සාක්ෂාත් කරගන්නට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ සඳහා වෙන් වූ අංග දෙකක් තියෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා. ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ අංග දෙක ඍජුවම මුල් වෙලා තියෙන්නේ මෙන්න මේ ඥාන දර්ශනය ඇති කරගන්න. විද්‍යාව කියලා කියන්නේ කෙටියෙන් ගත්තාම ඥාන දර්ශනයක් කියලා මතක තියාගන්නකෝ. ඒ ඥාන දර්ශනය කුමකටද? අවිද්‍යාව කියන කෙලෙස්ය ප්‍රහාණය කිරීම සඳහා. අවිද්‍යා විරාගය සඳහා. ඒක සාක්ෂාත් කරන්ට මාර්ගය වැටිලා තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බහැර ආයතනයන්ගෙන්. බහැර කයෙන් තමයි හැම වෙලාවෙම ඥාන දර්ශනයක් ලබා ගන්නට තියෙන්නේ. ඒ සඳහා උපයෝගී වෙන්නේ උපකාර වෙන්නේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ සම්මා දිට්ඨි සංකප්ප කියන අංග දෙක. මම ඒ ඥාන දර්ශනය තුලින් අපිට නිවන පිළිබඳව තථාගතයන් වහන්සේ හඳුන්වලා දෙන ඉලක්කපතයක් තියෙනවා. ආන් ඒක දැන් පැහැදිලි කරනවා. මේ චතුරාර්ය සත්‍ය කියලා අපි දුක්ඛ සමුද නිරෝධ මාර්ග කියලා කතා කළාට ඔය දිහා හොඳට විමසිලිමත්ව බැලුවාම එක තැනක් ඉස්මතු කරලා පෙන්නනවා අපිට. අන්නේ ඒ ඉලක්කපත තමයි මෙන්න මේ තැන සාක්ෂාත් කරගන්නයි මම යන්න ඕනේ කියලා විද්‍යාව විද්‍යාව කියන එක සාක්ෂාත් වෙන්නේ මෙන්න මෙතෙන්ට ගියාමයි කියලා අපිට ඉලක්කපතක් ලැබෙන්නේ. ඔගොල්ලෝ නිවන් දකිනකොට අවිද්‍යාව කියන කෙලෙසිය සම්පූර්ණව මට නැති වෙන්නේ අවිද්‍යා විරාග ස්වභාවයට මගේ මනසපත් වෙන්නේ මෙන්න මේ දර්ශනය මා තුල එළඹ සිටි දවසටයි උපන්න දවසටයි කියලා අදම ඔගොල්ලෝ දන්නවා. ඊට පස්සේ ඒ දර්ශනයට හඹාගෙන යන එක තමයි චර්ණ ධර්ම වලින් කරන්නේ. තව පැත්තකින් ඕක විද්‍යාව. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙන්නේ විද්‍යා චරණ කියලා. සීල සමාධි කියන ටිකට කියන චරණ ධර්ම කියලා. චරණ කියන්නේ හැසිරෙනවා ළඟට එතෙන්ට යන්න විද්‍යාව කියන තැනට ගෙනියන්න තියෙන අංග ටික. ඒක ගෙනියන්න තියෙන අංග ටිකටත් ගෙනියන එක සිහි කළා හරියන්නේ නැහැ. යන්න ඕනේ. අපි කියමුකෝ දැන් ධර්මයක සඳහන් වෙන්නේ කුරුල්ලෙකුට පක්ෂියෙකුට හොට වගේ තමයි මේ විද්‍යාව කියන එක. gediyak කන්න පුළුවන් හොට වගේ. හැබැයි gediye තියෙන තැනට ගියේ නැත්තම් බිම ඉඳලා හොට දික් කරන්න පුළුවන්ද ගහේ අතට? නැත්තම් ගහේ අතේ ඉඳන් බිමට හොට දික් කරන්න පුළුවන්ද? බෑනේ. බෑ. ගහේ අතේ ඉඳන් බිමට හෝ බිම ඉඳන් ගහේ අත ගාවට යන්න ඒ සතාට උපකාර වෙනවා පාදයි පිහාටුයි. ආන් ඒ වගේ තමයි චරණ ධර්ම කියලා කියන්නේ. එතකොට මේ විද්‍යාව කියන්නේ පාදවලටවත් පිහාට වලටවත් අයිති ටිකක් නෙමෙයි. gedi අනුභව කරන හොටි. එතකොට පියාඹන්නත් ඒකම කළා හරියනවද? හොටෙන් පියාඹන්න කිව්වොත් මොකක් වෙයිද? හොටේ උදව් කරගෙන ඇවිදින්න හරි පියාඹන්න හරි කිව්වොත් මොකක් වෙයිද? එහෙනම් අපි අවිද්‍යාව දුරු කරන්න ඕනේ දර්ශනීය ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න භාවිතා කළොත් මොකක් වෙයිද? ආර්ය අෂ්ටාංග ඒ කියන්නේ යම් තැනකට ගියාම නම් දර්ශනය ලැබෙන්නේ අපිට. දර්ශනය කියන්නේ gediye කනවා වගේනේ. ඒ දහම අවබෝධ කරගන්නවා කියන එකනේ. හරි. අවබෝධ කරගන්න තැනට අපේ මනස සුදුසු බවට පත් කරගන්න. අපේ මනස අරගෙන යන්න එකටත් අපි දර්ශනය ගත්තොත් අපි හොටේ උදව් කරගෙන තියනවා මොකේටද? gediye කන එකට අමතරව මොකේටද? පියාඹන්න හොටේ උදව් කරගත්තා කියන ගණිත යනවා. ගියොත් මොකක් වෙයිද? හොටෙන් ඇවිදින්න ගියොත් gediya කණ්ඩ ඉස්සෙල්ලා හොට කැඩිලා යන. ඒකනේ වෙන්නේ අපිට. ඒකයි මේ වෙලා තියෙන්නේත් අපිට හොඳට තේරුම් ගන්න ඕනේ. හ්ම්. gediyak අනුභව කරන්න තියෙන හොටෙන් ඇවිදින්න ගියාම gediya කණ්ඩද්ද gediya කවට යන්නත් බැරි වෙනවා. එච්චරට ගොඩාක් අවශ්‍ය දෙයක් මම මේ කියලා දෙන්න හදන්නේ. එතකොට එහෙනම් විද්‍යාව කියලා කිව්වේ ඥාන දර්ශනයක්. ඒ විද්‍යාව ඒ ඥාන දර්ශනයට ගමම්මග වෙනස්. ඒ ඥාන දර්ශනේ වෙනම එකක්. චරණ ධර්ම වලට ඒක සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ ඕගොල්ලෝ ඒ නිවන් දකින්න තැනට යන්න නිවන පේනවා නම් පේන තැනට නිවන අවබෝධ කරන තැනට සුදුසු මනසක් හදාගන්න ওই ටික අදාළ නැහැ. ඒක අදාළ කරගන්න තාක් හොටෙන් ඇවිදින්න හදන තාක් යන්න බෑ. පියාපත් වලින් කකුල් දෙකෙන් කරන්න ඕනේ වැඩේ හොටෙන් කරන්න හැදුවොත් කරන්න බැරි වෙනවා වගේ. ඒ පටලැවිල්ල මේ තියෙන්නේ හරියි. එතකොට එහෙනම් gediya කනවා වගේ පක්ෂියා පළතුරු අනුභව කරනවා කරන්නේ හොටෙන් ඒ වගේ තමයි ධර්මය අවබෝධ කරගන්නේ නැත ඥාන දර්ශනය තමයි විද්‍යාවේ ඥාන දර්ශනය දකින්න ඥාන දර්ශනය අවබෝධ කරගන්න එකට තමයි විද්‍යාව කියලා කිව්වේ ඒ ඥාන දර්ශනය අවබෝධ කරගන්න ඒ විද්‍යාව සාක්ෂාත් කරගන්න අපිට ලැබෙනවා ඉලක්කපත චතුරාර්ය සත්‍ය හරහා. දැන් මම ඒ ටික පැහැදිලි කරනවා. එතකොට ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම නිවන එක පැතිකඩක් निराවුල් වෙලා තියෙන්න ඕනේ මෙතනින් පස්සේ ඒ කියන්නේ නිවන් දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ දර්ශනය මෙන්න මේ දර්ශනයට මනසපත් වුණ දවසටයි මහරහතන් වහන්සේ නමක් කියලා කියන්නේ එතෙන්ට මනස ගත්තාම ඒ ධර්මයේ දැක්කහම කටයුත්ත කළා මත් එකටයුත්තක් නැහැ කියලා කියන්න පුළුවන් ඥාන දර්ශනය සම්පූර්ණයි කියලා දන්නවා. ඊට පස්සේ ඔගොල්ලෝ දන්නොත් ඊට පස්සේ තමයි ඉගෙන ගන්න තියෙන්නේ එහෙනම් එතෙන්ට යන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා ඒක දෙවුණුවක් ඈ ඒකට මේ දැන් කියන ටික අදාළ නැහැ චතුරාර්ය සත්‍ය කියන එක මේ පෙන්වන එක දර්ශනයක් ඒ දර්ශනය චර්ණ ධර්ම වලට අදාළ නැහැ. ඒ කියන්නේ මාර්ගයට අදාළ නැහැ. මාර්ගයට කියන්නේ ඒ ධර්මය අවබෝධ කරගන්න තැනට යන්න අදාළ නැහැ. හ්ම්. හරි. මම කිව්වේ මේ ටික හොඳට ඇහුවොත් හොඳ ඉලක්කපතක් ලැබෙනවා. අපේ අම්මලා හරි අප්පච්චිලා හරි නිදිමතක් හැදුණොත් ඕන වෙලාවක කියන්නේ එක්කෙනෙක් වෙන මොනවත් මං එන්න මට මොන හරි දෙයක් කියන්න මේ ඕනේ. ඕගොල්ලන්ගේ තස් දෙක පාදලා මේ දුක් සහගත සතරෙන් ඕගොල්ලොත් ඈතර කරගන්න. මටත් ඈතර වෙන්න ඕන. ඒ හින්දා බොහොම මෙච්චිති මං මේ ටික කියලා දෙන්නේ ගොඩාක් වටිනවා. මට තේරෙන්නේ මේ ටික නැති කමමයි මේ ප්‍රශ්නේ කියලා. එහෙනම් මේ ටික අහන්න අද වගේ දවසක මේක කියන්න ඕනෙමයි කියලා මට හිතුණා. මොකද හොටෙන් පියාඹන්න ගිහිල්ලා අපිට වෙච්ච දේ හරි. දැන් මං මතක් කළානේ සාක්ෂාත් කටයුතු ධර්මතා දෙකෙන් එකක් දෙකක් මාතෘකා කරලා එකක් අරගෙන මේ විස්තර කරන දැන් විද්‍යාව කියලානේ. ඒ විද්‍යාව පැහැදිලි කරගන්න තියෙන ධර්මතා ටිකට තමයි අපි චතුරාර්ය සත්‍ය කියලා කිව්වේ. හරි. මේ චතුරාර්ය සත්‍ය දිහා අපි පොඩ්ඩක් ගවේෂණාත්මක මනසකින් පොඩ්ඩක් බලමු මේ දිහා පොඩි ඉඟියක් දෙන්නේ පොඩි එක තැනක දර්ශනයක් අපිට කියනවා හඟවලා මේ ඔක්කොම මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්න කියනවා නෙමෙයි ඕනම කෙනෙකුට ශක් මේකනේ කරන්න තියෙන්නේ වගේ තැනකින් එක දර්ශනයක් තියෙනවා ඒ ගැන පොඩ්ඩක් අපි බලමු දික් වෙන නිසා මම පටිච්ච සම්පදායෙම ගන්නේ නැහැ. නමුත් දර්ශනයට අදාළ චතුරාර්ය සත්‍ය විතරක් අපි ගමු. දුක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉපදීම ලෙඩ වීම, මහලු බව, මරණය කියලා මේ දුක්තික පිළිවෙලින් පිළිවෙලින් විස්තර කළා කළා කළා කළා අන්තිමට මේ ඔක්කොම කෙටි කළා කැටි කළා සංකේතයෙන් පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියනවනේ. හරි. මේවා මතක තියාගන්න ඕනේ නමුත් දැනුමට තියාගන්න මම අවශ්‍යම දේ කියන්න මතක තියාගන්න. ඒ සංකීර්ණ පංච උපාදානස්කන්ධ කිව්වම අපිට හිතෙන්නේ මේ අපේ ජීවිතේම දුකයි කියලා කිව්වා වගේනේ. නෑ අපේ ජීවිතේ විතර නෙමෙයි තුන් ලෝකෙම දුකයි කියන එකයි කිව්වේ. ඒ කියන්නේ manuss ලෝකයේ ගත්තාම මනුස්ස ලෝකේ කුසලයක් තිබුණත් අකුසලයක් තිබුණත් කර්මයක් තිබුණත් විපාකයක් තිබුණත් ක්‍රියාවක් තිබුණත් රූපයක් තිබුණත් වේදනා සංඥා සංකාර විඥාන කියලා තිබුණත් ස්කන්ධ ධාතු ආයතන කියලා කාම ලෝකයේ අනුව ගියා වූ සියලුම ධර්මයෝ පංච උපාදාන ස්කන්ධ ලෝකයටයි ඇйти. රූපී බ්‍රහ්ම ලෝකයේ අනුව ගියා වූ සියලුම ධර්මයෝ පංච උපාදාන ස්කන්ධ ලෝකයටයි ඇйти. අරූපී බ්‍රහ්ම ලෝක අනුව ගියා වූ සියලුම ධර්මයෝ පංච උපාදාන ස්කන්ධයටයි ඇйти. මේ තුන් භවය කාම භවය, රූප භවය, අරූප භවය කියන තුන් භවයට කෙටි කළා කැටි කළා කියන වචනයක් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කෙටියෙන් කිව්වොත් තුන් භවයේම දුකයි කියන වචනයක් තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. තුන් ලෝකෙම දුකයි කියන වචනයක් කියන්නේ. මම තාම අදාළ තැනට එන්නේ නැහැ. එතකොට ඔය දුක විස්තර කළා. ඊට පස්සේ මේ දුකට හේතුව කියලා භවය කියලා පෙන්වනවා. ඊට පස්සේ භවයට හේතුව තණ්හා උපාදානයි කියලා පෙන්වනවා. තණ්හා උපාදාන නැති වුණොත් භවය නැති වෙනවා භවය නැතුව ජරා මරණ දුක නැති වෙනවා කියලා පෙන්වනවා. මෙන්න මේ සිද්ධිය දෙය හොඳට සිහි කරලා බලනද එක සිද්ධියක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද්ද? මේ දර්ශනයෙන් හරියට ගේන්නේ එතෙන්ට. භවය කියන ධර්මතාවයේ තිබුණොත් භවය කියන ධර්මතාවයේ තිබුණොත් ඒකේ විපාක ටික පෙන්නනවා. භවය තිබුණොත් ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කෙටියෙන් කියන මේ තුන් ලෝකෙම පැවැත්මම වෙන දුක වෙනවමයි. තුන් භවෙම පැවැත්ම වෙනවමයි. ඒ කියන්නේ තුන් ලෝකෙම මේ සියලුම දුක විඳින්න වෙනවා. ඉපදීම, ලෙඩවීම, මහලු බව කියන මේ සියලුම දුක් විඳින්න වෙන්නේ මොකක් තිබුණොත්ද? භවයේ තිබුණොත් ඔන්න දුක් විඳින්න වෙනවා කියලා භවයට විපාක ටික පෙන්වනවා. පෙන්නලා ඒකට පිටිපස්සට හේතු ටික පෙන්වනවා. තණ්හා උපාදාන කියන කෙලෙස්ිය තිබුණොත් භවය කියන එක ඇති වෙනවා කියලා පෙන්වනවා. මේ පැත්තට පෙන්වනවා තණ්හා උපාදාන කියන කෙලෙස්ය තිබුණොත් හටගත්තොත් නැති නොකොලොත් භවය කියන එක ඇති වෙනවා කියලා පෙන්වනවා. ඔන්න භවයට හේතුව පෙන්වනවා. ඊට පස්සේ භවය තිබුණොත් විඳින්න වෙන ආනිසංශය ආනිසංශ නෙමෙයි කියන්නේ විඳින්න වෙන ආදීනව පෙන්වා භවයේ තියෙනකොට ඇතිවෙන විපාකය භවයේ තුල ලැබෙන්න වෙන විපාකය පෙන්වා දුක කියලා. ඔන්න මෙතෙන්දි ඉලක්ක කරන්නේ භවය. භවයේ තිබුණොත් භවයේ හිටියොත් විඳින්න වෙයි මොකද්ද දුක මේ පැත්තට පෙන්නවා තණ්හා උපාදාන කියන කෙලෙසය නැති නොකළොත් තණ්හා උපාදාන කියන කෙලෙසේ නැති කරගන්න වෑයම් නොකළොත් තණ්හා උපාදාන කියන කෙලෙසය අත්හැර ගන්න උත්සාහවත් නොවුනොත් තණ්හා උපාදාන කියන කෙලෙසය බැහැර නොකළොත් ඇති වෙනවා ඒ නිසා මොකද්ද භවය තණ්හාව නැතිනකොලොත් ඇති වෙනවා මොකද්ද භවය භවයේ තිබුණොත් ඇති වෙනවා දුක දැන් දුකයි දුක්ඛ සමුදයයි කියන දෙකෙන් හොඳට ඉලක්ක කරලා පෙන්වුව අපිට මොකද්ද? භවය කියන එකේ ඇතිවීමට හේතුවක් භවය කියන එක තිබුණොත් තියෙන ආදීනවයත් කියන දෙක හොඳට පෙන්වනවා. පෙන්නලා ඊට පස්සේ ආනිසංස පෙන්නනෝ නිරෝධයෙන්. නිරෝධය කියන එකෙන් ආනිසංස පෙන්නනවා. යම් කිසි තැනක භවය නොඋනේ නම් භවය නැත්තම් නැහැ මොකද්ද? ඉපදීම ලෙඩවීම මහලු බව මරණය ditta ධම්ම සම්පරායක මෙලවත් පරලොවත් මොනම විදියකවත් භවය කියන එක නැත්තම් ඉපදීම ලෙඩවීම මහලු බව මරණය කියන මේ කෙටියෙන් කියන මේ පංච උපාදානස්කන්ධ දුක තුන් ලෝකේකම විඳින්න වෙන දුක් එකක්වත්ම විඳින්න වෙන්නේ නෑ. ඒවා ආය මුකුත් කතාවක් නෑ. දුක විඳින්න වෙන්නේම නෑ ඕගලන්ට. එකයි නැති කරන්න ඕනේ මොකද්ද? භවය. ඊට පස්සේ මේ පැත්තට පෙන්නවා. භවය නැති වෙන්න නම් මොකද්ද? තණ්හා උපාදාන කියන කෙලෙස්ය නැති උනතුනේ භවය නැති වෙන්න කියලා භවය නැති වෙන්නත් මේ පැත්තට හේතුව පෙන්නවා. බලන්න මේ චතුරාර්ය සත්‍ය හොද්දට ඉලක්ක කරලා තියෙන තැන මේ විද්‍යාවට. අපි ඕක අපේ ඉලක්කය තියෙන්නේ ඉපදෙනව ලෙඩ වෙනව අනේ මේ දුක මෙනෙහි කළ යුතුයි දුක අවබෝධ කරගත යුතුයි කියලා අපි ඒ දුක මෙනෙහි කරන තැනනේ අපිට ඉලක්ක වෙන්නේ නෑ මේ ශාසනයේ භව නිරෝධය නිවනයි කියන තැනක දර්ශනයක් තියෙන්නේ භව නිරෝධය නිවනයි කියන දර්ශනයක් මේ ඉලක්ක කරගෙන මේ ඥාන දර්ශනයෙන් පෙන්වන්නේ ඒක. මේ විද්‍යාවෙන් පෙන්වන්නේ ඒක. විද්‍යාව කියන පැත්තෙන් ගියොත් විතරයි මේ ප්‍රශ්නේ හෙලි වෙන්නේ. හ්ම්. ඒකට ඕගලන්ට ආවද චතුරාර්ය සත්‍ය ගවේෂණ කරනකොට දර්ශනයක් භවය කියන අපි පස්සේ ආපහු දෙවුනෝ කතා කරගමු භවය කියන එක තව ටිකක් නිරවුල් කරගන්න. දැන් අපිට චතුරාර්ය සත්‍ය ගවේෂණය කරනකොට පැහැදිලි අදහසක් ආවා අපිට භවය කියන ධර්මතාවය තිබුණොත් මේ මේ මේ මේ වගේ ආදීනවයක් විඳින්න වෙනවා කියලා දුකක් ගැන අපිට නුවණක් ආව නේද? හරි. ඊට පස්සේ ඒ භවය ඇතිවෙන්න පුළුවන් හේතුව ගැන සමුදය ගැනත් අපිට නුවණක් ආවා. මොකද්ද? දැන් ආය අවිද්‍යාව වගේම ගැන කතා නැහැ. මේ අවිද්‍යාව කියන ප්‍රශ්නේ තමයි ලියන්නේ මේ. මේ ඥාන දර්ශනය ලියන්නේ. මේ හොට හදන්නේ. හොඳට මතක තියාගන්න මේක ඇතුළේ යන්න දෙයක් යන්න එකක් නෙමෙයි මේ මේ විද්‍යාව මේ පැහැදිලි කරන්නේ. ඥාන දර්ශනය පැහැදිලි කරන්නේ. තණ්හා උපාදාන කියන කෙලෙසය තණ්හා උපාදාන කියන කෙලෙසය නැති කළොත් භවය නැති වෙනවා කියලා සමුදය පෙන්වනවා. ඔන්න ඒ ඒකෙන් දුකයි දුක්ඛ සමුදයයි දෙක උදව් කරගෙන භවයේ ආදීනව සහ භවයේ පැවැත්ම පෙන්වනවා. මේ දුකයි දුක්ඛ සමුදයයි කියන දෙකෙන්ම ඉලක්ක කරලා පෙන්වන්නේ අපිට භවයේ ඉන්නකොට භවයේ තියෙනකොට තියෙන ප්‍රශ්නයත් භවයේ හැති වෙන්න තියෙන කාරණාවක් නෙමෙයිද කියලා බලන්න. ඊට පස්සේ අනිත් පැත්තට නිරෝධ සත්‍යයේදී පිළිපෙන්නවා භවය නැති වුනොත් දුක නෑ ආනිසංශය පෙන්නවා භවය නැතිවීමේ නිරෝධියත් පෙන්නවා තණ්හා උපාදාන කියන කෙලෙස්ය නැතිකොලොත් මොකද වෙන්නේ? භවය නැති වෙනවා කියලා. උන්න යාට ඥාන දර්ශනයක් ඇති වුණා හරි ප්‍රශ්නය තියෙන්නේ තාම වැඩපිළිවෙල නෙමෙයි භව නිරෝධයක් කළොත් ප්‍රශ්නේ හරි කියන තැනකට යාවේනේ හරි දැන් අපි බලමු මොකද මම මතක් කළා මුලින්ම මේ චතුරාර්ය සත්‍යයෙන් පෙන්වන්නේ විද්‍යාවක් කියලා. ඥාන දර්ශනයක් මේක. ඒ චතුරාර්ය සත්‍ය ගවේෂණ කොට ආවේ භවය ඉලක්ක උනේ. මේ දර්ශනයේදී විද්‍යාවේදී හැම වෙලාවෙම ඉලක්කපත කරගන්නේ භවය. ඥාන දර්ශනය චතුරාර්ය සත්‍ය ගවේෂණය කරනකොට භව නිරෝධය කොළොත් දුක නැති කළ හැකි කියන දර්ශනයක් තමයි යාට ලැබුණේ. භව නිරෝධය ගැන ලැබුණා මොකද්ද? ඉලක්කයක්. භව නිරෝධය ගැන ලැබුණා ඉලක්කයක්. එයා දන්නවා සසර ඉපදීම නතර කරන්න ජරා මරණ දුක අවසන් කරන්න නම් අනිවාර්යෙන් භව නිරෝධයක් සාක්ෂාත් කර යුතුයි කියලා විද්‍යාව ගැටියට දැක්කේ මොකද්ද? භව නිරෝධය සාක්ෂාත් කරනවා කියන එකට තමයි සච්චිකාතබ්බා කියලා කි සාක්ෂාත් කර යුතු විද්‍යාව හැටියට දැක්කේ මොකද්ද? භව නිරෝධය. භවයේ තිබුණොත් දුක එනවා. තණ්හා උපාදාන වුණොත් භවය ඇති වෙනවා. තාම මේකට යන වැඩපිළිවෙල නෙමෙයි මේ කිව්වේ. විද්‍යාව හැටියට දැක්කේ මොකද්ද? භව නිරෝධය වුණොත් ප්‍රශ්නේ ගොඩ. ප්‍රශ්නේ ලියහගන්න පුළුවන් කියන එක තමයි දැක්ම උනේ. අපි පොඩ්ඩක් විබර කළා බලාගම්මු දැන් භවය කියන්නේ මොකද්ද කියන එක. හ්ම් භවය කියන්නේ මොකක්ද කියලා. මෙතනදී මේ මම මුලින් මතක් කළ ඥාන දර්ශනය කියන එක විද්‍යාව ඒකටම අපිටින් භව නිරෝධය සාක්ෂාත් කට යුත්තේ බහැරකයින් කියලා. බහැරකයින් කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන පැත්තෙන්. මේ විද්‍යාව මේ විද්‍යාව අපි ගත යුත්තේ එහෙම නැත්නම් මේ භව නිරෝධය සාක්ෂාත් කත යුත්තේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන පැත්තෙන් කියලා කියන්නේ මෙන්න මේ කාරණාවට. ඒ කියන්නේ ඔය විද්‍යාව හැටියට පෙන්නපු හොඳට මතක තියාගන්න තව වටිනා කාරණාවක් විද්‍යාව හැටියට ඥාන දර්ශනය හැටියට නිවන හැටියට දැක්ක භව නිරෝධය නිවනයි කියලා දැකපු තැන තියෙන භවයට කියනවා කර්ම භවය කියලා. ඒකට කියනවා මොකද්ද? කර්ම භවය කියලා. කර්ම භවය හැම වෙලාවෙම සැකසෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනේ. ওই බාහිර ආයතන හය බලාගෙන තමයි මේ හැම සත්වයක්ම කර්ම රැස් කරගන්නේ. අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන හයෙන් තොරව කර්ම රැස් වීමක් නැහැ. අපි නිකමට පෙළ දහම පොඩ්ඩක් මතක් කරලා බලමු. කර්ම සිතක් අරගෙන උපදින හැටි. යස්මින් සමයේ කාමවචර කුසල චිත්තං uppannෝ හෝති සෝමනසාගත ඥාන සම්පයුත්ත අසංකාරික. රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යම් වාපනරබ්බ. ඈ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ කුමන හෝ අරමුණක් අරමුණු කරගෙන යම් කලක කාමාවචර කුසල් නුවණින් යුක්ත වූ සතුට සහගත කාමචර කුසල් සිත උපදිනේද කියලා පෙන්වන්නේ. අන් ඒ වගේ අපිට කර්ම රැස් වෙන්නේ ওই රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ටිකේ. උතන ඔය පැත්තේ ලෝකයක් හැදෙනකම හිඳයි ලෝකයක් හැදෙනකමටයි භවය කියලා කිව්වේ. ඔය භවය බහැර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තේ ලෝකයක් හැදිලා ලෝකයක් ඇතිකමට හැදිලා භවයක් හැදෙන්නේ වර්තමාන අවිද්‍යාවක ප්‍රතිඵලයක් හැටියට මිසක පෙර ජීවිතයේ අවිද්‍යාවක ප්‍රතිඵලයක් හැටියට නෙවෙයි. ඔක මම තව ටිකක් ඕගොල්ලන්ට අමා අපහසු වෙනනම් නොතේරෙනෝ නම් ආපහු කියන්නම් දහසරයක් උනා. මේ ටික කිය පැහැදිලි කරලා දෙන්න ඕනකමයි මට තියෙන්නේ. දැන් මේ පෙන්වන්නේ මතක් කරන්න මොකද්ද? භවය කියන්නේ මොකද්ද කියලා දැන් අපිට ඥාන දර්ශනය චතුරාර්ය සත්‍ය ගවේෂණය කරනකොට ආව ඥාන දර්ශනයක් මොකද්ද? භව නිරෝධය නිවනයි. ඒ කියන්නේ භවයේ තිබුණොත් ප්‍රශ්න ටික විසඳෙන්න සියලු දුක් ටික විඳින්න වෙනවා. භවය නිරුද්ධ වුණොත් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. නිවන් දැක්ක හැකි කියලා අපිට දර්ශනයක් ආවනේ නේ. භව නිරෝධය නිවනයි කියන උත්තරයක් ආවනේ. හරි. ඒ උත්තරේ නිබර කර ගැනීම සඳහා භව නිරෝධය කියලා කිව්වේ කොතෙන්ටද කියන එක කියන්නයි මම මේ පැහැදිලි කරන්නේ. ඒ භව නිරෝධය කියලා කිව්වේ තව පැත්තකින් මම මෙහෙම කත්. ඇහි යම් රූපයක් දැක්කට පස්සේ දැකපු රූපය ආපහු ගිහිල්ලා බලන්න පුළුවන්කමට ඇතිකමට නිමිති හිටිනෝනේ අපිට. කනින් ශබ්දයක් ඇහුවොත් නාසයෙන් ගඳක් සුවඳක් ආග්‍රහණය කළොත් යම් දිවෙන් රසක් ආග්‍රහණය කළොත් කයෙන් ස්පර්ශයක් ස්පර්ශ කළොත් හිතින් යමක් සිහි කළොත් ඒ දකින අහන සිහි කරන දේවල් බාහිර ආයතන පැත්තේ ආපහු ආපහු ගිහිල්ලා බලන්න පුළුවන් දේවල් තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා කියලා අපිට නිමිති ටික කැඩිලා තියෙනවනේ. ඒ හින්දා බාහිර ආයතන පැත්තේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් විතරක් නෙමෙයි. පුංචි කාලේ පුංචි කාලේ ඉස්කෝලේ ගිය හැටි යව්බන්ටුල ගිය හැටි නැත්තම් ওই ළමයි එක්ක සෙල්ලම් කරපු හැටි දැන් ඒවා පොඩ්ඩක් ඉතින් ජරා ජීර්ණ වෙලා නමුත් ඒ ගම් එහෙම පාරවල් පොඩ්ඩක් වෙනස් වෙනවා නමුත් ඒවා ඔක්කොම තියනවා කියලා වගේ නිමිති දිනවනේ තියෙනවා. අපිට හිතෙන්නේ මේවා ඉතින් තියෙනවා තියෙන හින්දා තියෙන බවට අපිට දැනුමක් තියෙනවා වගේ තැනකින් තියෙන්නේ. අපිට හිතෙන්නේ ඒවා තියෙන හින්දා තියෙනවා කියලා හිතන එකකින් ස්වභාවයක්. ඒක තමයි ඇත්ත. එහෙම තමයි වෙන්නේ කියන එකනේ හිතෙන්නේ. නෑ. ඇත්තටම ඊට වඩා වෙනස්. ඒකයි මේ යථාභූ මේක විද්‍යාවක් කියලා කියන්නේ. විද්‍යාව හරි ගැඹුරු දෙයක්. ඒක හරි විද්‍යාවක්. ওই විද්‍යාව හොඳට තේරුම් කරගන්න ওই විද්‍යාව කොච්චර ගැඹුරුද කියනවා නම් අපි ඉන්න මේ මට්ටමට කණ්ඩ හොට දිග නැහැ. මේ මේ මේ බෑ. යන්නම වෙන ගමනක් තියෙනවා එතෙන්ට යන්න. වෙනම. එතකොට අපි මෙහෙම එකක් කියමු කතා කරමු. පොඩි උපමාවක් විතරක් මම කියන්නම්කෝ. මොකද මේ සිද්ධිය ගැඹුරයි. ගැඹුර හින්දා පොඩි උපමාවක් කිව්වහම පොඩ්ඩක් අනුමානෙට එනවා පොඩි මේකක්. එතකොට ඒ උස්සේ අපිට රිංග ගන්න පුළුවන් වෙයි ඈ. හරි. කණ්ණාඩි තියෙනවනේ. කණ්ණාඩියක් ඉස්සරහට යම් වස්තුවක් ආවොත් සවිඥානික හරි අවිඥානික හරි. ඒකේ ඡායාව කණ්ණාඩියට වැටුණා වැටෙනවනේ. හරි. කණ්ණාඩියේ ඉස්සරහා තියෙන වස්තුව වස්තුව කණ්ණාඩියේ ඉස්සරහෙන් අරගෙන ගියාට පස්සේ ඒ වස්තුව නිසා වැටුණු ඡායාව කණ්ණාඩිය ඇතුළේ රැඳෙන්න පුළුවන් කමක් තියනවද නැද්ද? ඈ? බැරි වෙලාවක් තියෙන්න බෑයිද? හොඳටම හිතලාද කියන්නේ? සවිඥානිකවත් අවිඥානිකවත් වෙනසක් නැතුවම කණ්ණාඩිය තියෙනවා කණ්ණාඩි ඉස්සරහට මොන හරි වස්තුවක් ආව දැන් මේ වස්තුවේ ඡායාව වැටෙනවා කණ්ණාඩිය තියෙද්දි මේ වස්තුව අහකට ගන්නවා ගත්තොත් වැටුණු ඡායාව කණ්ණාඩියේ ඉතුරු නැතුවම නැති වෙනවද නැද්ද ඉතුරු නැතුවම නැති වෙනවා ඔකට කියනවා ඒකේ ධර්මතාවයක් තියෙනවා යං කිංචි සමුදේ ධම්මං සම්බන්ත නිරෝධ ධම්ම තනි වචනෙන් කියන්න පුළුවන් යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තනම් ඒක ඇතුළට ඒ හේතු ටික නැති වෙනකොට ඒවා නැති වෙනවාමයි කියන ධර්මතාවයක් තියෙනවා. කන්නඩිය ඇතුලේ. ඒක නැති වෙන්නේ එහෙම ධර්ම ධාතුවක් තියෙනවා. හටගත් දේ ඉතුරු වෙන්නේ නැතුව නැති වෙනවා කියන ධර්ම නියාමතාවයක් ධර්ම ධාතුවක් තියෙනවා. ඒක හරිනේ. හරි. දැන් අපි තව පැත්තකින් පොඩි පරිශ්‍රණයක් උකට කරමු. අපි කණ්ණාඩියට ලැබුණාම එතකොට මොකද වෙන්නේ? අපේ ඡාය වැටෙනවනේ. හරි. අපි ආපහු අහකට යනකොට නැති වෙනවා. හරි. හොඳයි. තිරසංගත සතේ බල්ලෙක් හරි රිලවෙක් හරි සතේ කණ්ණාඩියක් ගාවට ඉබුණාම වැටෙනවා. එයා අහකට යනකොට මොකද්ද වෙන්නේ? කණ්ණාඩියේ හටගත්තු දේ තුන නැතුව නැති වෙනවද නැද්ද? නැති වෙනවා. නමුත් එයාගේ මනසට නැති වෙන බව පේනවද? නෑ. එතකොට ඇති බවට එයාට පේන්නේ හටගත් දේ නැති වෙනවා කියන ධර්මතාවයක් නැතුව ඇතිකමටම තියෙන හින්දාද නැත්නම් එයාගේ මනස දෝෂයක් නිසාද? මානස දෝෂයක් නිසා. හොඳට බලන්න ඒ සතාට තමන් බලපු දේ අහකට යනකොටම හටගත් දේ නැති වෙනවා කියන නුවණ නැති වෙනකොටම දැකපු දේ සිහි කරනකොට ආයේ තියෙන තියෙන එකයි සිහි වෙන්නේ කියන තැනකින් එයා රැවටිලා ඉන්නේ. ආපහු බලන්න යනකොට මොකද වෙන්නේ එතකොට? තිබ්බ දෙයම හම්බ වෙනවානේ. තිබ්බ දෙයම හම්බ වෙනකොට ආපහු යනකොට මොකද වෙන්නේ? හම්බ වෙච්ච දේ තියෙනවා වෙනවා. හම්බ වෙච්ච දේ තියෙනවා තියෙන දේම හම්බ වෙනවා කියලා වෙනමම ලෝකයක් පරිහරණය කරනකොට තිරසංගත සතා හැබැයි කන්නාඩිය ඇතුලේ තියෙනවා යං කිංචි සම්ගේ ධම්ම සම්බන්ත නිරෝධම්මන් කියන ධර්ම ධාතුව. ඒ ධර්ම ධාතුවේ සතා දන්නවද දකින්නවද? දකින්නේ. එහෙම දකින්නේ නැත්තේ එහෙම එකක් නැති හින්දාද? හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන ධර්ම ධාතුවක් නැති හින්දා දෙයට පේන්නේ නැත්තේ. ඈ එහෙනම් ඉතින් තියනවා නම් පේන්න බෑ. ඒ සතාට. ඒක තමයි කියන්නේ. මොකක් නොදන්නාකමද? යංකින්ච සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන ටික ප්‍රත්‍යක්ෂ වශයෙන් නොදකින්නකමනේ. ආන්වි දකින්නකමට කිව්වා මොකද්ද? විද්‍යාව කියලා. ඒක නැත්තම් මොකද කියන්නේ වෙන එකට? අවිද්‍යාව කියලා අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා ප්‍රත්‍ය හටගත් නිමිති තමයි තියෙනවා තියෙනවා තියෙනවා කියලා පෙන්වන එක ඒ වගේ බුදුහාමුදුරෝ දේශනා කළේ පුරාණ කර්ණයට විපාක හැටියට මෙහි ඇහැ හැදිලා ඇස් ඉදිරි පිටට රූපයක් ඇවිල්ලා ඊට අනුගතව චක්කු විඥානය ඉපදලා යම් වස්තුවක් පෙනෙනවා කියනකොට මේ පොකුරක් හේතු ප්‍රත්‍යයෙන් තියෙන්නේ. ඇහැ තියෙන්නේ රූපේ නිසායි රූපේ තියෙන්නේ ඇහැ නිසායි. මේ දෙන්න ඉන්නේ චක්කු විඥානයේ නිසායි. ඔය තුන් දෙනා නිසා ස්පර්ශය කියලා යමක් තියෙන්නේ. ඒ නිසායි වේදනා සංඥා චේතනා කියලා පෙනෙනවා කියන සිද්ධියක් නැත්තම් චෛතසික ටිකක් තියෙන්නේ. ඇහැ අහකට ගත්තොත් රූප නැහැ. රූපය අහකට ගත්තොත් ඇහැ නැහැ. මේ දෙන්න ගත්තොත් හිත කියලා එකක් නැහැ. මේ තුන්දර නැති වුණොත් ස්පර්ශ වේදනා සංඥා කියලා එකක් පෙනෙනවා කියලා එකක් නැහැ. අපිට ඇහෙන් මෙහෙම රූපයක් දකිනවා අපි. මේ පෙනෙන හැම එකකම යං කිංචි සමුදේ ධම්මං සම්දේ ස්වභාව කොට ඇති හැම දෙයක්ම සබ්බං තං ඒ සියල්ල නිරෝධ ධම්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. මොකද්ද සමුදේතර ඇහැ සමුදේ ස්වභාව කොටස් ධර්මයක්. මේ රූපේ සමුදේ ස්වභාව කොටස් ධර්මයක්. චක්කු විඥානයේ සමුදේ කොට ස්වභාව ඇතිවීම ස්වභාව කොටස් ධර්මයක්. චක්කු සම්පස්සය ඒක මේ රූපයක් පේනවා කියන සිද්ධියත් පෙනෙන්න හේතු වෙච්ච ඇහැ රූප කියන ද්‍රව්‍ය කාරණා ටිකත් ඔක්කොම හට ගැනීම ස්වභාව කොට ඇති ධර්මයක්. අපි මේ දර්ශන කෘත්‍යය කළා අහකට යනකොට යංකින්ච සමුදය ධර්ම සම්බන්ධ නිරෝධ ධම්මක්. ඒ හටගත් සියලු දේ ඉතුරු නැතුවම නැති වෙනවා. ඇහැ රූප චක්කු විඥානේ චක්කු සම්පස්සේ ඒ පෙනුණු දේ පෙනුණු දර්ශනයත් ඒට අදාළ සිද්ධාන්ත සියල්ලම. නමුත් හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා දකින විද්‍යාවට කියනවා විද්‍යාවක් කියලා. ඒකට කියව භව නිරෝධය කියලා. පෙනෙන දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධයි. ඇහෙන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි. ඒ විද්‍යාව නැති වෙනකොට අපේ මනසේ ඒ අවිද්‍යාව නිසා ටග්ගාල දැකපු අහපු දේවල් ඇතිකමට රැඳෙනවා නිමිති. ඒකට කියනවා අවිද්‍යාපච්ච සංස්කාරා කියලා. අපි ගාව. කියන එක තේරෙනවද? අපිට අම්මා තාත්තා දැන් මෙතනදී සිහි කරන්න පුළුවන් ඕගලන්ට ඕගලන්ගේ ගෙදර ඔය ගෙදර සිහි කරනවා කියලා වෙලා තියෙන අවිද්‍යාපච්ච සංකාර. දකින අහන දේවල් මම මේ කියන ටික තේරෙන්නේ නැති වෙයි. නමුත් දැනගෙන තියාගන්න. මම මේ කියන්නේ විද්‍යාව කියන්නේ මොකක්ද? අපි කවදා හරි දවසක මේ gediya කනවා කියලා කියන්නේ. පළතුර කනවා මේ සතා වගේ. ඥාන දර්ශනය අවබෝධ කරා කියලා කියන්නේ මොකද්ද කලේ? මෙන්න මේ භව නිරෝධය සාක්ෂාත් කරගන්න. භව නිරෝධය කියන්නේ මොකද්ද? හටගත් හැම දෙයක්ම නිරුද්ධයි කියලා දකින්න දහම්ම පහල කරගන්නවා කියන එකයි. කියන එකයි මම මේ කියන්නේ මේ දර්ශනේ මම එක එක පැතිකඩවල වලින් ගෙනල්ලා පෙන්නන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා මම කියන්නේ. එතකොට මේ වෙලාවේදී භවය කියලා කිව්වෙ මොකද දන්නවද? දකින අහන හැම දෙයක්ම ඇතිකමට අපිට හම්බ වෙන එක. ඒ භවය හම්බ වෙන්නේ අපිට අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත සංස්කාර නිමිති ටිකක් නිසා. මේකට කියනවා කර්ම භවය කියලා. තේරුණා නේද? ඒ කර්ම භවය හැම වෙලෙම තියෙන දැකපු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පැත්තේ ඒවා තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා කියලයි. තිරිසංගත සතාට ඒ සතා හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක නොදන්නා කම නිසා ඇතිකම මගේ මනසේ සකස් වෙලා නේද භවයේ මගේ මනසේ සකස් වෙලා නේද කියලා ඒ සතා දන්නවද? නැහැ. ඒ වගේ අපි සතා දන්නෙත් නැත. දකින අහන හැම එකක්ම හටගෙන නිරුද්ධ වෙනවා. එහෙම ධර්ම ධාතුවක් තියෙනවා. අපි දැක්කත් නැතත් හටගත්තු දෙයක් නිරුද්ධ වෙනවා කියන ධර්ම නියාමතාවයක් තියෙනවා ධර්ම ධාතුවක් තියෙනවා එහෙම ස්වභාවයක් තියෙනවා අර කණ්ණාඩිය වගේ දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි අහන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි ආග්‍රහණය කරන දේ ආග්‍රහණය කිරීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන ධර්ම ධාතුවක් තියෙනවා ධර්ම නියාමයක් තියෙනවා ධර්මතාවයක් තියෙනවා එහෙම නිරෝධයක් තියෙනවා එහෙම නිවනක් තියෙනවා ඒක පෙනෙන්නේ නැති වෙනකොට ඒ විද්‍යාව හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා ඒ ඥාන දර්ශනය ඇති වෙන දේ නැති වෙනවා කියලා ඒ දහම් මහ නැතිකමට ඒ විද්‍යාව නැතිකමට ඒ විද්‍යාව සාක්ෂාත් නොවුණු කමට කියනවා මොකද්ද අවිද්‍යාව කියලා අවිද්‍යාව තිබුණාම ඇතිවෙන ප්‍රතිඵලය මොකද්ද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර කියන්නේ මොකද්ද ඒ දැකපු අහපු හැම දෙයක්ම ඇතිකමට හම්බෙච්ච නිමිති ගොන්න නෙමෙයිද? එහෙනම් මේ අපේ කර්ම බව බාහිර ආයතන පැත්තේ තියෙන සියල්ලම දකින්ද මොනවද? ප්‍රතිසන්දියට යන්න තියෙන කර්ම භවය කියලා දකින්ද. ඒකයි ඕක තිබුණොත් දැක්කේ ඕක තමයි. ඕක තිබුණොත් භවපච්චය ජාති ජරා මරණ ඉපදීම ලෙඩවීම මහලු භව මරණේ හිස් නෑ කියලා දැක්කේ. භව නිරෝධය නිවනයි කියලා දැක්කා කියලා කිව්වේ මොකේද? දකින අහන පැත්තේ දැකපු අහපු දේවල් තියෙනවා කියලා රැස් වෙලා නෑ අපි ගාව නිමිති. එහෙම රැස් නොවෙන්න නම් මොකක් වෙන්න ඕනේද? දකින අහන දේවල් තියෙනවා තියෙනවා කියලා රැස් නොවෙන්න නම් අපේ මනස මොකක් වෙන්න ඕනේද? විද්‍යාව පහළ වෙන්න ඕනේ. මොකද්ද විද්‍යාව? කණ්ණාඩියට වැටෙන හැම ඡායාවක්ම නැති වෙනවා කියලා දැක්කොත් ඉරසංගත සතා මොකද වෙන්නේ? දැකපුවා ඉන්නවා ඉන්නවා කියලා නිමිති ඒ සතාගේ මනසේ හිටියේද? නැහැ. එහෙනම් අපිත් යම් වෙලාවක දැක්කොත් දකින්න දේ අහන දේ දැකීමෙන් එයින් පස්සේ නිරුද්ධම වෙනවා කියලා ඇතිකමට හිටියේද අපිට? නෑ. එහෙනම් දැන් දැක්කද විද්‍යාවෙන් සාක්ෂාත් කළ යුතු දර්ශනය මොකද්ද? විද්‍යාව විද්‍යාව කියන එක දැක්කද? විද්‍යාව කියන්නේ සාක්ෂාත් කළ යුතුයි. මොකද්ද සාක්ෂාත් කළ යුත්තේ? යං කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. යමක් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා නම් ඒ සියල්ල හේතු නැතිනු නැති වෙනවා කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන 6 ඉතුරු නැතුවම නැති වෙනවා කියලා දැක්ක යුතුයි. ඇයි එහෙම දැක්ක යුත්තේ අපි? එහෙම දකිනකොට ඒ දැකීම නිසා ඇතිවෙන ලාභේ මොකද්ද? අවිද්‍යාව නැති වෙනකොට වෙන්නේ මොකද්ද? සංකාර නිරුද්ධ වෙනවා. ඔය සංකාරයටම තමයි භවය කියලා කිව්වේ. මොකද කර්ම භව කියලානේ කිව්වේ. අවිද්‍යාපච්ච සංඛාරා කියලා කිව්වේ. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිජ්ජාභි සංස්කාර කියලා අභි සංස්කාර කියලා කියන්නේ. ඔය අபிසංස්කාර විඥාණයටයි කර්ම භවය කියලා කියන්නේ. මෙතන ඉඳගෙන අපිට පේන කියන වගේ අපි නික හරියට එ르දී කියන අය වගේ මෙතන ඉඳන් ගෙදර ගැන කියන්න පුළුවන්. නේද? නමුත් එහෙම කියන්න කොහොමද මේ පිටින් එහා පැත්තවත් පේන්නේ නැතු ඉඳගෙන. එතකොට තේරුම් ගන්න ඕනේ මේ කිලෝමීටර් ගානක් ඈත තියෙන එකක් ගැන මම කියන්නේ කොහොමද මේ හැපැති තියෙන පිටියෙන් හැපැති තියෙනකවත් කියන්න බැරි මට එහෙනම් මේ මගේ මනසෙම තියෙන නිමිති ටිකයි කියන එක හෙලි වෙන්නට ඕනේ. හරි. දැන් අපිට ආව උත්තරයක් මොකද්ද? විද්‍යාව පහළ වුණොත් යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මා යමක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තොත් සියල්ල හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා. එහෙම එකක් හදාගන්න කියන එක නෙමෙයි කියන්නේ. එහෙම ධර්මතාවයක් අද තියෙනවා. දැන්ටත් තියෙනවා. තියෙන එක සාක්ෂාත් කරගන්න කියලායි කියන්නේ. ඒක ඒක සාක්ෂාත් කර යුතුයි කියලා කියන්නේ එහෙම තියෙනවා. එකක්. අමුතු එකක් උපදවා ගන්න නෙමෙයි. උපදවා ගන්න නම් හදා ගන්න කියනවා කියන්න වෙනවා මිසක සාක්ෂාත් කරගත කරගන්න කියලා කියන්නේ නැහැ එහෙම Nirodhayak තියෙනවා. ඒක සාක්ෂාත් කරගන්න කියලා කියන්නේ ඒක සාක්ෂාත් වුණොත් නැති වෙනවා මොකද්ද? කර්ම නිමිති තාපතෙන් ගත්තාම භවය. භවය නැති වුණොත් ජරා මරණ දුක නැහැ. අන්න දැන් දැක්කද චතුරාර්ය සත්‍ය කියන එකෙන් අපිව කොයි පැත්තකටද ගෙනිලා තියෙන්නේ කියන එක දැක්කද? අපි මෙතන අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා කියලා හිත හිතා කිව්වල හිතේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයිද අපිට? චතුරාර්ය සත්‍ය කියනකොට ගෙනල්ලා තියෙන්නේ මොන වගේ ඥාන දර්ශනයකද කියලා දැක්කනේ. ඒකෙන් භවය ඉලක්ක කළා භවය කියන එක තිබුණොත් දුක පෙන්නලා ඒ භවයට හේතු ටික පෙන්නලා භවය කියන එක නැති වුණොත් ආනිසංශ පෙන්නලා ඒකට හේතු ටික පෙන්නලා තාම කරන වැඩපිළිවෙල නෙමෙයි හැ තාම විද්‍යාව මේ මම මේ මතක් කරන්නේ ඊට පස්සේ ඒකෙන් ගෙනාව චතුරාර්ය සත්‍යයෙන් පෙන්වන්නේ මොකද්ද අපිට? හරියට විද්‍යාව පහළ වෙන්න ඕන කොතැනද කියන S2යි පෙන්වන්නේ. චතුරාර්ය සත්‍ය වෙන මොකුත් නෙමෙයි කළේ. උඹලගේ S2 පහදින්න ඕනේ විද්‍යාව මොකද්ද කියන එකයි පෙන්වන්නේ. ඒ කිව්වේ භව නිරුද්ධ වුණොත් භවය නිරුද්ධ වුණොත් ප්‍රශ්නේ හරි කියන තැනයි පෙන්වන්නේ. ඊට පස්සේ තමයි ඒ භව නිරෝධය කියන එක වෙන්නේ නැත්තේ අවිද්‍යාව පත්‍ය සංස්කාර නිසායි. ඒකට පෙන්වනවා යම් කිංටි සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම කියන ධර්ම ධාතුවක් තියෙනවා ධර්මතාවයක් තියෙනවා ඒ ධර්ම ධාතුව ධර්මතාවය නොදකින තාක් නොදන්නා තාක් ඒ අවිද්‍යා ප්‍රත්‍ය සංස්කාර නිමිති හැදෙනවා ඒකටයි භවය කියන්නේ ඒකයි උඹලා සසර යන්න වෙන්නේ යංකින්ච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මං යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නම් හේතු නැති වෙනකොට සියල්ල නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා ධර්ම ධාතුවක් තියෙනවා ඒ ධර්මතාවයේ ඒ ධර්ම ධාතුව සාක්ෂාත් කළොත් ඒ නිසා තියෙනවා තියෙනවා තියෙනවා කියලා උඹලගේ මනස තුල කර්ම නිමිති හිටින්නේ නැහැ භවයේ හිටින්නේ නැහැ කියලා පෙන්වනවා ඔය අපි චතුරාර්ය සත්‍ය හරියට විස්තර කළා නම් ඔන්න ඔය විදිහට ඕක විග්‍රහ වෙන්න ඕනේ. කළාම උත්තරයක් ආවා බහැර ස්පර්ශ ආයතන හයේ ස්පර්ශ ආයතන හයේ නිර්වශේෂ නිරෝධයයි නිවන කියලා කියන්නේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස කියන තව පැත්තකින් ගත්තාම දකින දේ දැකීමෙන් පස්සේ අහන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි කියලා දකින තැනට මනස ගත්ත දවසටයි දකින අහන දේවල් ඇතිකමට ඉතුරු වෙන්නේ නැත්තේ. එදාට ඉතුරු වෙන්නේ නැත්තම් මට අඬන්න වැළපෙන්න දරු සෙනෙහස පවත්වන්න දරුවෝ දෙමව්පියෝ සහෝදරයෝ නෑදෑයෝ ඉතුරු වෙනවද? මූකුත් ඉතුරු වෙන්නේ නැහැ. දකින අහන පැත්ත ඉතුරු වෙන්නේ ඔන්න ඔය හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේ ටික දැක්ක යුතුයි කියන තැන තමයි දර්ශනයෙන් සාක්ෂාත් කටයුතු විද්‍යාව. ඒකයි බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කටයුතු ධර්මතා දෙකක් කියලා පෙන්නලා එකක් පෙන්වනවා විද්‍යාච විමුක්තිච කියලා. ඔන්න විද්‍යාව ගැන මම කිව්වා. පැහැදිලිනේ? චතුරාර්ය සත්‍ය හරහා ඔන්න විද්‍යාව. ඕන ওই දර්ශනය කියනවා මොකද්ද? gediyak khanda sateku ge හොට්ට වගේ හැබැයි ඉතින් හොට තියෙන්නේ ඛණ්ඩ මිසක යන්නද නෑ යන්න නෙමෙයි. හොටෙන් කන්නේ නැතුව යන්න කියොත්. ඒතකොට කියනවා මොකදද? හොම්බේ යන්න වෙනවා කියලා කියනවානේ. එහෙම කියනවනේ. තාම එතෙන්ට යන වැඩපිළිවෙල වල මුකුත් මම කතා කරුවේ නෑ. තාම ඔය කතා කරපු දේ තුල එතෙන්ට යන වැඩපිළිවෙල කතා වුණෙත් නෑ. තේරුණාද? හරි. දැන් ඔය තුල අපිට යන්න මොකවත් පණිඩය කිව්වද මම? භාවනා කරන්න හරි යන්න හරි ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න මොනවා හරි කිව්වද? නෑ. සාක්ෂාත් කටයුතුයි මෙන්න මෙතන කියලා ඉලක්ක පතක් විතරයි දුන්නේ භව නිරෝධයයි කියලා. දැන් ඒක එතනින් තබන්නකෝ. බලන්න ඔයකෙම හොන්තට සියුම්ව බලන්න ඕකම ඕගොල්ලන්ව ගෙනල්ලා තියනවා ඔය චතුරාර්ය සත්‍යයම දර්ශනයෙන් ඒක පෙන්නලා භව නිරෝධය නිවනයි කියන එක පෙන්නලා ඒකේ මෙහා කෙරවලම නූල ඇදලා තියෙනවා විමුක්තියට. ඒ කියන්නේ තණ්හා උපාදාන කියන කෙලෙසිය තිබුණොත් භවයේ තියනවා තණ්හා උපාදාන නැති වුණොත් භවය නැහැ කියලා තැනක් වෙන්නෝනේ. දැන් ඊට පස්සේ එහෙනම් මේ විමුක්ති මේ විද්‍යාව ගාවට යන්න මොකද්ද කරන්න වෙන්නේ අපිට? ගත කරන්න දෙන්නේ. තණ්හා උපාදාන කියන කෙලෙසය ගෙවන්න වෙනවා. හරි. දැන් ඒක ගෙවන්න පුළුවන්ද? ඒක අර විද්‍යාවේ විද්‍යාවයිද? ඒ කියන්නේ gediya කනතනට ගියොතින් කෑව හැකි කියලා නෙමෙයි කිව්වේ. මෙන්න මේ gediya කණ්ඩායි තියන්නේ කියලා කණ්ඩ තියන්නේ මෙන්න මේ gediyයි කියලා පෙන්වුවා. අමෘතයේ නැමැති ඵලය අනුභව කළොත් බල දුකෙන් නිදහස් වෙනවා කියලා මෙන්න මේකයි අමෘතයේ නැමැති ඵලය අනුභව කරන්න වෙන්නේ කියලා පෙන්වුවා මිසක යන හැටි පෙන්වුවද දැන් නෑ එහෙනම් දැන් අපිට අමෘතයේ නැමැති ඵලයට යන්න තියෙන කිසිවක් ඒකේ තියනවද නෑ gediye තියනවද නෑ නෑ දැන් හැබැයි එකක් අපිට නූලක් ඇදලා තියෙනවා ඔක. ඒ කියන්නේ ওই අමෘතේ නැමැති ඵලය ලැබෙන්නේ උඹලට එතෙත් ගියොත් විතරයි කියන එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ තණ්හා උපාදාන කියන කෙලෙසේ නැතිකොලොත් විතරයි මේක ලැබෙන්නේ. නැති කරන්නේ මෙහෙමයි කියලා ඒක නෑ. නැති කළොත් ඒ කියන්නේ උඹලා එතෙන්ට ගියොත් gediye කෑව හැටිවත්. තණ්හා උපාදාන කියන කෙලෙසේ නැතිකොලොත් විද්‍යාව සාක්ෂාත් වෙනවා. දැන් ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊට පස්සේ ආව දෙවනි අධියරට දැන් ආවනේ අපිට තණ්හා උපාදාන නැති කළොත් මොකද වෙන්නේ? විද්‍යාව ලැබෙනෝනේ. හරි. අන්න දැන් එහෙනම් ඊගාවට දෙනවා සාක්ෂාත් කර යුතු දෙවනි අන්තය මොකද්ද? විමුක්ති. විමුක්ති. මොකද්ද විමුක්තිය කියලා කියන්නේ? රාග විරාග චේතෝ යොන්ති ආ වෙඩි මොකක්ද ඒකට කියන්නේ රාග විරාග චේතෝ විමුක්ති රාගේ විරාගයට යන චේතෝ විමුක්ති ඒකේ කාරණාවක් කියනවා අර ඥාන දර්ශනය කොච්චර දැනගතත් රාගය නැති වෙන්නේ නැහැ කියන එකක් කියනවා යම් කිච්ච සමුය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මන් කියලා හටගත දේ ඉතුරු නැතුව නැති වෙනවා පෙර නොතිබීම හටගෙන ඕවා දැනගත්තත් දැක්කත් කතා කළත් ඒකෙන් නැති වෙන්නේ මොකද්ද අපි කතා කරලා විද්‍යාවෙන් නැති වෙන කෙලෙසේ මොකද්ද අපි කතා කරලේ? විද්‍යාවෙන් නැති වෙන්නේ මොකද්ද? අවිද්‍යාව විරාග පඤ්ඤා විමුක්ති කියලා අපි කතා කරලා නේ. දර්ශනයකින් නැති වෙන්නේ අපි ගාව මොකද්ද? අවිද්‍යාවනේ. ඒකෙන් කියලා තියෙනවද රාගයත් නැති වෙනවා කියලා? නෑ. රාගාදී ගතියක් අපි ගාව ඒකයි මේ කොච්චර බණ ඇහුවත් රාගාදී ගති හින්දෙනවද අපි? නෑ. රාගයේ විරාගයට යන්නේ මොකක්ද කියලා දන්නවද? රාග විරාග චේතු විමුක්ති. රාගයේ විරාගයට යන්නේ කෙන්ද? චේතු විමුක්ති. හිතේ නිදීමෙන්. හිතේ නිදීම කියන්නේ සමාධියේ ප්‍රතිඵලයක්. රාගයේ විරාග ස්වභාවයට කෙනෙකුගේ මනස තුල තියෙන රාගාදී ගති නැති වෙන්නේ සම්පූර්ණයෙන්ම සමාධියට. අවිද්‍යාව නැති වෙන්නේ විදර්ශනාවට, ඥාන දර්ශනයට, ප්‍රඥාවට. තණ්හාව නැති වෙන්නේ සමාධියට. දැන් තණ්හා උපාදාන නැතිකොලොත් නේ ඥාන දර්ශනය ලැබෙන්නේ. හරි. දැන් අපිට තියෙනවා එහෙනම් තණ්හාව නැති කරන්න මොකද්ද? රාග විරාග චේතෝ විමුක්තිය ඇති කරගන්න ඒ සඳහා වායාම සති සමාධි කියන දෙවි අංග ටිකට බහිඳ වෙනවා අපිට. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා ඊගාවට ස්ටෙප් එකක් පඩියක් වායාම සති දෙක උදව් කරගෙන කරන්න වෙන්නේ මොකද්ද? සමාධිය. අන්නේ සමාධිය චරෝලට වැඩුණාම ඒකට කියනවා මොකද්ද? චේතු විමුක්ති කියලා. චේතු විමුක්ති. මොකක්ද චේතු විමුක්ති කියන්නේ? හිතෙන් නිදහස් වෙනවා. හිතෙන් මිදෙනවා. මොකද්ද? අපි මොන්න තැනක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කිකේ ඥාන දර්ශනය කතා කළත් මේ විඥානයේ මේ කයේ බැඳිලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කයේ මේ විඥානයේ බැඳිලා කය මම වෙලා කය මගේ වෙලා මේ කයෙන් හිත නිදහස් වෙනකන් ඕගොල්ලන්ට මේ කයේ මට්ටමමයි ස්පර්ශ කරන්න වෙන්නේ කොච්චර බාහිර රූප ගැන පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා වචන කතා කරයි. හැබැයි මේ කතා කරපු ලැසියක් ලැසියක් කමම තමයි. එහෙම නම් තියෙන කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. මම මේ නිකන් කිව්වේ. ඒ කියන්නේ අපි මම කියලා හිතුනට ඒ මමම තමයි. යම් වෙලාවක මේ කයෙන් හිත මිදුනොත් අන්න ඒ වෙලාවටයි සම්පූර්ණ ගතියාගේ වෙනස් වෙන්නේ. හොඳට මතක තියාගන්න දෙවෙනි එක රාග විරාග චේතෝ විමුක්තිය සාක්ෂාත් කරන්න වෙන්නේ ආධ්‍යාත්මික කයෙන්. විද්‍යාව පෙන්වුවා මම කොහෙන්ද? බාහිර කයෙන්. චේතෝ විමුක්තිය සාක්ෂාත් කරන්න වෙන්නේ ආධ්‍යාත්මික කයෙන්. ඒකට තියෙන්නේ උප්පත්ති භවය. විද්‍යාවට පෙන්වුවා මොකද්ද? කර්ම භවය. හ්ම් මේ පැත්ත සාක්ෂාත් කරන්න දෙන්නේ මොකෙන්ද? uppatti භවයෙන්. uppatti භවය කියන්නේ මොන ආයතනෙන්ද? ආධ්‍යාත්මික ආයතන ටිකෙන්. හ්ම්. ඔක හොඳට හොඳ රෙෆරන්ස් එකක් දෙන්නද? ජනවසම්බ කියලා සූත්‍රය තියෙනවා. ඔන්න සූත්‍රය තියෙනවා. ඒ සම්බන්ධව. එතකොට මේ චේතෝ විමුක්තිය ගත්තාම ඒ චේතෝ විමුක්තිය නැත්නම් ඒ සමාධිය ඇති වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වායාම සති කියන අංග දෙක ඇසුරු කරගෙන. චේතෝ විමුක්තිය සාක්ෂාත් වෙන්නේ වායාම සති සමාධි කියන අංග තුන ඇසුරු කරගෙන. රාගය විරාග ස්වභාවයකට පත්කරනද තණ්හා උපාදාන කියන කෙලෙසිය ගෙවඬ තණ්හා උපාදාන කියන කෙලෙසිය ගෙවඬ ඕගලන්ට උදව් වෙන ධර්මතාව මොකද්ද? The talk is interrupted to split it to two segments for the convenience of listening. Please click on next track to listen to the second segment of the talk.